සිටී. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග සිංහල අවුරුද්ද වසන්ත හුලෙල බක්මහ මඟුල සූර්ය මංගල්‍යය මේ වගේ සමාන වචන පර්යාය පද ගණනාවකින් හඳුන්වන සිංහල අවුරුද්ද ඇත්තටම කවියන්ට ගීත රචකයන්ට රස ගුලාවක් කවිසිට අවදි වෙන්න ප්‍රබෝධමත් වෙන්න විකසිත වෙන්න කවි සංකල්පනා බහුල වශයෙන් උපදින්න තෝතැන්නක් සංගීතඥයින්ට ඒත් එහෙමයි සංගීතඥයා කියන්නේ එක්තරා විදියක කෝලෙක් කෝකිලෙක් මේ ප්‍රබෝධය සතුට සොම්නස ඉහවහා යන ආස්වාදය හඬ නගලා කියන කෝකිලෙක් සංගීතඥයා කියන්නේ එතකොට සංගීතඥයින්ට නාද නිධානයක් සිංහල අවුරුද්දේ තියෙන නාදාවලිය නාද මාලාව අපූර්වයි සංගීතඥයින්ට අර කවීන් කවිසිතින් උදම් වෙලා යම් යම් විචිත්‍ර මේ වසන්තයේ වචනයට නගනකොට සංගීතඥයින්ට Tamanගේ කොවුල් නාදය පන ගන්වන්න හොඳ පරිසරයක් ලැබෙනවා. අපේ ජනගීය කෙලිගී උන්චිලි වාරම් රබම්පද ආශිර්වාද මේ සියල්ලේ තියෙන විවිධ ආරේ රාග තාල රිද්ම සියල්ල තියෙනවා. මේ නිසා සංගීතඥයින්ගේ නිර්මාණවලට හොඳම පසුබිමක් මේ සිංහල අවුරුද්දෙන් උදා වෙනවා. අපේ ගීත සාහිත්‍ය අරගෙන බැලුවොත් ගුවන්විදුලි ගීත එකතු අරන් බැලුවොත් අපේ හැම ආගමික ජාතික උත්සවයකටම ගීත සාහිත්‍යයක් තියෙනවා. අද අපි මේ අතුරින් කතා කරන්නේ සිංහල අවුරුදු ගීත ගැන. අපි පළමු ගීය අහලා මේ මේ කොවුලන්ගේ නාද ගැනත් මේ රසවතුන්ගේ පදමාලා ගැනත් කතා කරමු. මේ අපි තෝරගත්ත පළවෙනි ගීතය. සිංහල අවුරුදු ආවා ආවා ගම හිනෙහි රස වෙනවා යෞවනියෝ තේවි සැදීලා නටති ගයති විනෝදෙනී සේනේ ඇඳලා එළිය තියාලා සේනේ ඇඳලා එළිය තියාලා විදුලේ තක්මන් කරයි කලු තොඩම් කපාලා කපාලා ඇවුරු කනාලා නාන්න යන නදි දහසක් තීලා දහසක් තීලා වලලු තනාලා දහසක් තීලා වලලු තනාලා දැකේ අතලා බලයි කලු දහසක් දීලා වලලු තනාලා දැකේ අතලා බලයි කලු දුකේ මනසේ දුනුකේ මනසේ උළුගේ ඇඳ පිට ඔලින කෙලින පැටි බලන් ගොඩක් කපාලා ඇවිල්ලා සවතා මඩවලේ රත්නායක ඒ කෝකිලයා පණ්ඩිත් අමරදේව දැන් මේ ගීතය අහනකොට මාත් අරවින්දයන් පමණක් නෙවෙයි අපේ නිෂ්පාදිකාව සුරීකාත් අර සතුටින් උකඳ වෙන හැටි දැක්කහම අපිට හිතෙනවා මේ ගීතවල නොමැරෙන ආස්වාද කර ගුණයක් තියෙනවායි කියලා. මේ ගීයක යටගේ ඉතිහාසය අරන් බැලුවොත් මොනතරම් දීර්ඝ කාලයකට පෙරද මේවා නිර්මාණය වෙන්නේ. හැබැයි මේ මේ ਸਰවකාලීන වටිනාකම කොහොමද මේවා රැඳෙන්නේ? මේ අපේ අපි කියවලා තියෙන සුපුරුදු ජනගීය. දොඩම් කපාලා, ඇඹුල් තියාලා, නාන්න යන හැටි බලන් කලු. මේ ජන කවිය අරගෙන මේ ජන කවියට නිශ්චිත තනුවක් රාග තාලයක් ලියවිලා නැහැනේ කොහෙවත් මේක ස්වරමාලාවක් නැහැනේ මේ පදපෙළ විතරයි පණ්ඩිත අමරදේවයන් අතට එන්නේ. එතකොට මේ ස්වර සියල්ල මේ කෝකිලයාගේ චිත්ත સંતાනයේ ඉපදිලා ස්වරයට නැగిලා මේ ගායනා වෙන ගීතයක් බවට පත් වෙන්නේ. විශාරද අමරදේවයන්ට තේරෙනවා ඇති මොකද්ද මේ හාස්කම කියලා. කොහොමද මේ පදපෙළක් හම්බ වුණාම මේ මේ විදිය පුදුමාකාර හාස්කමක් කරන්නේ සංගීතඥයෙක්. ওই විදිහේ දෙයක් කරන්න පුළුවන්කම තිබුණේ පණ්ඩිත අමරදේවෙන්ට පමණයි. <laughs> මම හිතන විදිහට ඒ තරම් අර තිබිච්ච ඒකාකාරී ගතිය නැති කරලා අර ජනගීය තිබිච්ච <laughs> මේකේ ගීතමය ආකෘතියකට මේක පරිවර්තනය කරලා පුදුමාකාර වර්ධනයක් කරලා මේ සම්පූර්ණ ගීතයක් බාටපත් කරලා අර මේ ආලාප කොටස් දාලා මෙහෙන් ඉන්ටර්ලූඩ් දාලා මෙහෙන් සංගීත භාණ්ඩ එකතු කරගෙන ලස්සනට ගායනා කරලා තිනවා පුදුම තනුවකට පරිවර්තනය කිරීමක් මන්නම් මේ විදිය වෙන කොහෙවත් මේ තරම් සාර්ථක වෙච්ච පරිවර්තනයක් මම දැකලා නැහැ ජන ගීයෙන් ගීතයට. ඔව්. දැන් ඇත්තටම බලනකොට දැන් මේකේ මේ පළවෙනි වචනය උච්චාරණය කරන තැන ඉඳලා මුළු ගීතය පුරාම තියෙන ප්‍රබෝධය. මම හිතන්නේ අන්නේ වචනත් මෙයාට බලපාන්න ඇති පඬිත් අමරදේවීන්ට. ඔව්. දැන් මේකේ අවුරුද්දේ තියෙන ප්‍රබෝධවත් බව මුළු මනින්ම මුළු ගීතය පුරාම තියෙනවා. අර පොඩ්ඩක් නැට වෙන තරමට අපිව සතුටින් උකඳ කරලා ගන්නවා. මම හිතන්නේ මෙවැනි ගීත රාශියක් අපේ ගුවන්විදුලි ගබඩාවේ ගීත ගබඩාවේ තියෙනවා. ඊළඟට අපි තෝරගත්තෙත් ඒ වගේම නොමරන ගීතයක් අපි පුංචි කාලේ අහපු මතකයේ තාම තියෙනවා. මේ හඬ මේ පද ඔක්කොම අපිට මතකයි. මම හිතන්නේ ඒ වගේ රසිකෝ සෑහෙන පිරිසක් ඇති මේ මතකයේ තියෙන. බලන්න ඔබට මතකද කියලා මේ ගීතය. පටන් එන ජාති සිරිත් අප දීපේ දනෝරා කිතී නාගලොවින්ගෙන ආව බුලත් අත තාම රටේ පවතේ නාගලොවින්ගෙන ආව බුලත් අත තාම රටේ පවතේ අප සිංහල ගෙදර දොරේ බත බුලතින් නිතර පිරේ අප සිංහල ගෙදර දොරේ වන මගුල් උත්සව ඇති තැන් වල පළමුව අතට ලැබේ සිදු පමා ගැන නැවත සමා දෙන බලයක් මුලත තිබේ සිදු උපමා ගැන නැවත තමා දෙන බලයක් මුලත තිබේ මිතුරන් එයට බැඳේ එයට විදේ හිත මිතුරන් එයට බැඳේ වැඩි හිටියන් අතට විදේ පිරිත් කියන්නට බුදුබණ දෙසුමට නැතිනම් දනට කියා බුලත් අතක් දී නැමදිය යුතුය හිමි පද නලල තියා බුලත් අතක් දී නැමදිය යුතුය වේ හිමි පද නලල තියා පිරිතෙහි නූල එතේ තෙල් මතුරන විටද ඇතේ කටයුත්තක් නැද හිතවත් අයට කියන වේලේ ඔබයන ලෙස මන බුලත් තබා එය කීම පරණ තාලේ ඔබයන ලෙස මන බුලත් තබා එය කීම පරණ තාලේ එහි අද මුල දෙක විසලූ සහජ නමුදු රසලු එහි අග මුල දෙක විසලු මැද පහට නමුදු රසලු සිංහල අවුරුද්දත් බුලතත් අතර ඇත්තේ ඊටාම කිට්ටු සම්බන්ධයක් අපේ ජනප්‍රවාදයේ එන්නේ මේ නාගලොවින් රැගෙන ආවයි කියලා බුලත් කුලේ නාගවල්ලි කියලා කියනවනේ එතකොට දැන් බුලත් පිටක් කනකොට මුලයි යගයි කපලා කඩලා දානවා මේ නාගයා මේ බුලත් අරගෙන ආවේ කොලේ දෙකට නවල මුලින් මුලයි මැදයි අහුවෙන විදිහට මේ නයි මුකේ තියාගෙනලු. ඒ නිසා තමයි විස යන්න අර බුලත් කොලේ මුලයි යගයි කඩලා දාන්නේ කන්න ඉස්සෙල්ලා. දැන් අද වර්තමාන දරුවන්ට මේ බුලතේ වතකොත කියලා දෙන්න ඕන මේ ගීතය ඇහුවාම බුලත කියන්නේ මොකද්ද ජීවිතේ කොයි කොයි අවස්ථාවලද මේක භාවිතා වෙන්නේ පව මේ වැරදි සමා කරගන්නකොට කොහොමද වැඩිහිටියන්ට සලකනකොට කොහොමද ගෞරවාචාර බුහුමන් දක්වනකොට කොහොමද මේ සියල්ල මේ ගීතයේ අන්තර්ගත වෙනවා මේ ගීතය රචනා කරන්නේ කරුණාරත්න අවේසේකර ගායනා කළේ තිලකසිරි ප්‍රනාන්දු සහ චන්ද්‍රානි මානෙල් වීරසිංහ මේ බුලත පිරිතට ධනට මරණයට මේ හැම අවස්ථාවකම භාවිත කරනවා. අවුරුද්දට කොහොමද මේ මේ මේ බුලත බැඳුනේ? එතකොට මේ ගීතය ඇතුලේ දැන් මට හිතෙන්නේ මේ ගීතේ තනුවේ ඒ හැටි ලুকু ස්වර ස්වරයන්ී එච්චර විචිත්‍රත්වයක් නැහැ කියලා තමයි මට හිතුනේ. විශාරද අරවින්ද තමයි මේ ගැන විනිශ්චය දෙන්න ඕනේ. මගේ මේ මගේ අල්ප දැනුමින් මම මේ සංගීතය ගැන මේ වචන කියන්නේ. මට හිතුනේ නම් මේ අනිත් පැත්ත. ඔව්. ඒක ඒකාකාරී බවම ඒකට අලංකාරයක් කියලා. <laughs> මට ඇත්තට මේ දැනුණේ බුලතේ අර මේ ලඟුනහම තියෙන අර විශේෂ ආග්‍රහණයේ සුවඳවත් ගතිය ඒකත් මේ ගීය ඇහෙනකොට නහයට දැනෙන මාගේ ගතියක් තිබුණා. ඒ තරමට ඒ බුලත ගැන හොඳ විස්තරයක් වර්ණනාවක් කරනවා. ඔව් ඒක ඊටාම අපූර්වවට ගායනා කරලා තියෙනවා. අපිට කුඩා කාලේ ඉඳන් මේක මතක තියෙන්නේ ඒක වෙන්නේ නැති. දැන් අවුරුද්දට අපි හැමදෙනාම කියන්නේ සෞභාග්‍ය සම්පන්න වෙන්නේ කියලා අපි කියන්නේ කොහොමද? බතබුලතින් සරු වේවා. බතබුලත කිව්වහම සකල විද සෞභාග්‍ය බතබුලත කියන වචනේ තියෙනවා. එතකොට කොයිතරම් බුලත මේ අවුරුද්දට සම්බන්ධද? අවුරුද්දේ ප්‍රබෝධමත් ගතිය, විනෝදය, විනෝදකාමී ගතිය, ප්‍රීතිය කොහොම මේ එකට එකතු වෙලා එකතු වෙච්ච දෙයක්. ඉතින් අපි මේ පැරණි චාරිත්‍රත් එක්ක බුලත් සම්බන්ධ වෙච්ච හැටි බුලතේ අවුරුද්දයි සම්බන්ධය තමයි කිව්වේ. අපි තව ගීතයක් තේරුවා. ඒ ගීතයත් මේ සිංහල අවුරුද්දට සම්බන්ධ ගීතයක්. ගීත පද රචක සුනිල් සරත් පෙරේරාගේ පදමාලාව පණ්ඩිත අමරදේවයන් සහ අමිතාබ් වැජසිංහ ගායනා කළා. අමරදේවයන් මේ අවුරුද්දේ නාද එකතු කරගෙන මේ උන්චෙල්ලාවක ඇද්දෙන දෝලණය වන ලතාව එකතු කරගෙන මේ ගීතය පුදුම විචිත්‍ර නිර්මාණයක් බවට පත් කරලා තිනවා. විශාරද ජයන්ත අරවින්දගෙන තහමු. කොහොමද මේ විචිත්‍ර භාවය මේකට ආවේ? එක පැත්තක මේ ප්‍රීති ഘോഷා කරද්දී <laughs> අවුරුද්දට විශාල කණ්ඩායම හැතියලා කෑකෝ ගහලා සින්දු කියලා තව පැත්තකින් මේ ශාන්ත රසය මතු කරගෙන දෙන්නේ විතර වංචිලාවක් ළඟට වෙලා තමටක පැද පැද බොහොම නිවිහැනහිල අහිංසකව ගායනා කරන ගීතයක් විතරයි මම ආගෙන හිටියේ. ඔය ඇත්තටම මේකේ ලායන්විත භාවය අපිව පුදුම විදියකට නලවනවා. ඒ නැලවිලි ගතියකුත් තියෙනවා. මේ උන්චිල්ලාවේ මේ දුවලනය ඒ පැත්තටයි මේ පැත්තටයි පැද්දෙන විදිය අපිට නිකන් චිත්‍රණය වෙනවා මේ මේ පදවැල ඇහුවම. මම හිතන්නේ අවුරුද්ද ගැන ලියවිච්ච ගැයිච්ච ගීත අතරේ පුදුම විචිත්‍රත්වයක් මේ ගීතේ තියෙනවා. අපේ නිෂ්පාදිකාව මේක තෝරන කොටත් අපිට හිතාගන්න පුළුවන් මේකෙන් කොච්චර වින්දනයක් ලැබුවද කියලා. හොඳයි. අද අපි තෝරගත්ත අවසන් ගීතය අපි තෝරගන්නේ ඊටත් වඩා අතීතයට අත යවලා තමයි මේ ගීතය තෝරගන්නේ. මේ තමයි අපේ අවුරුදු ආශිර්වාදය. අපේ අවුරුදු ප්‍රාර්ථනාව. ප්‍රකට කරගා නව පැතුම් සදායේනී අපේ සිංහල ගීතයට අලුත් හැඩයක් එක්කලා ප්‍රථම සංගීතඥයා හැටියට හඳුන්වන්න පුළුවන් ආනන්ද සමරකෝන් මේ ගීතය පදමාලාව ලියා තනු නිර්මාණය කර ගායනා කළා. විශාරද අරවින්ද මේ මහා සංගීතවේදියා අපේ අවුරුදු පැතුම එකතු කර හැටි මේ නාදමාලාව කොහොමද ඔබ දකින්නේ? මේක නම් සාමාන්‍යයෙන් ඔය සමරකෝන්ගේ අනිත් නාද මාලා වලට වඩා වෙනස් විදිහටයි මම දැක්කේ. තරමක රාගධාරී ආభాසයක් කියනවා. උදාහරණ වශයෙන් කියනවා නම් කේදාර රාගය. ඒක යටින් තියෙන බවයි පේන්නේ. ඉතින් ඒ වුණාට අර සමරකෝන්ගේ තියෙන අනිත් ගීත වලට වඩා විශේෂ ලක්ෂණයක් දරන අමුතුම ගීයක්. ජනරන්ජන ගීතුලින් අද අපි වෑයම් කළේ අපේ ගී අතර තිබෙන අවුරුදු ගී කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කර රස විඳින්න ප්‍රීතිමත් නව වසරක් වේවා ශ්‍රී ලක්වාසී සෑමට ජන රංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුරේකා පෙරේරා හෙළ සිරිත් මතු පරපුරට රැගෙන යන රටවටා අවුරුදු සජීව විචිත්‍රාංගය හිරු කුමරුන්